ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කණපැල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සීතාවකපුර ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති පඬිතුක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 මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මින්ති අතමානි පංච ජරා ධම්මං මාජීරතිති අලබ්බනියං තානං ව්‍යාධි ධම්මං මා ව්‍යාදීයති අලම්බනියං තානං මරණ ධම්මං මාමීයති අලම්බනීයං තානං කය ධම්මං මාකීයති අලබ්බනීයං තානං නස්සන ධම්මං මා නස්සතිති අලබ්බනීයං තානානීති සාදු සාදු සාදු ධර්මස්සවනා බිලාසී සදාවත් වාසනාවන්ත පින්වත්නි පින්වත් සෑම දිනාම සූදානම් වන්නේ ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් දෛනිකව පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට ඒ සඳහා මා මාතුකා කරගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයත් ප්‍රථම පණ්ණාසකේ මුණ්ඩරාජ වර්ගයේ කෝසල සූත්‍ර දේශනාව ලෞතර අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වයා පිළිබඳව පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මය යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ වාගේ මේ ධර්මයේ සිද්ධි දරාගෙන ධර්මානුධම්ම පටිපදාවේ යෙදෙනවා නම් ඒ අයට මහත් දියුණුවක් සලසා ගන්නට පුළුවන් වන බව අපේ දේශනාවේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම පරාභව සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මේ ලෝකයේ පුද්ගලයන් දියුණුවට පත්වෙන ආකාරය හා පරිහානියට පත්වෙන ආකාරය බොහොම පහසුවෙන් දැනගන්නට පුළුවන්කම තියෙනවා. දිනුව පිළිබඳව කතා කරනකොට එහි ප්‍රභේද කීපයක් දක්වන්නට පුළුවන්කම තියෙනවා. අහිය ලෞකික දිනුව, පාරලෞකික දිනුව, ලෝකෝත්තර දිනුව කියලා එය කොටස් කීපයකට බෙදා දක්වන්නට පුළුවන්. අයිහි ලෞකික කියලා කියන්නේ මෙලෝ වශයෙන් යම්කිසි ආකාරයක දිනුවක් ලබා ගැනීම. පාරලෞකික කියලා කියන්නේ නිවනින් මෙපිට අපේ මේ සංසාර ගමන ගමන් කරන අවස්ථාව තුළදී යම්කිසි ආකාරයක දුක්ඛම් කටළු ඒ වාගේම දුගති වලින් වැළකීලා සුගතිගාමීව කෙනෙකුට ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒක පාර ලෞකික දියුණුව. ඒ වගේම ලෝකෝත්තර දියුණුව හැටියට තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාලේ උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාවන්ගෙන් සමන්විත වීම. ඒ සඳහා උන්වහන්සේ දේශනා කොට වදාළ සීල සමාධි ප්‍රඥා ආදී මේ උතුම් ත්‍රිශික්ෂාවෙහි යෙදී වාසය කිරීම තුළින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මගඵල පසක් කිරීමෙන් ලබා ගන්නා වූ දියුණුව යම් කෙනෙක් මේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන විට ඒ අයට ඔය සියලුම ආකාරයේ දියුණුම් දියුණු සලසා ගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාළ ධර්මය පරලෝව ඉලක්ක කරගෙන පවතින දේශනාවක්. ඒ වගේම මේ උතුම් නිවන සලසා ගන්නට පුළුවන්කම තියෙන්නේ මිය ගියයින් පස්සේ කියලයි සමහර අය විශ්වාස කරන්නේ. නමුත් පින්වත්නි මෙලව ජීවිතේ ඊටාම සනසීමෙන් යුක්තව ඒ වගේම කායික මානසික නිරෝගීතාවයකින් යුක්තව ගත කිරීමට අවශ්‍ය කරන කාරණා ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ දේශනාව තුළින් අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඒ දිනුව එක පැත්තකින් භෞතික වශයෙන් අපිට අවශ්‍ය කරන ප්‍රධාන අවශ්‍යතාවන ආහාර පාන වස්ත්‍ර ඒ වගේම නිවාස බේත් හේත් ආදී මේවා සපුරා ගැනීමට අවශ්‍ය කරන සෑම සාධකයක්ම සලසා ගැනීමට උපකාර වන කරුණු රාශියක් වහන්සේ දේශනා කොට වදා. ඒ නිසා භෞතික දියුණුවත් ආධ්‍යාත්මික දියුණුවත් සලසා ගැනීමට හේතු වෙන නෛර්යානික ශ්‍රී සද්ධර්මය අපි බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරනවා නම් එයා අපිට විශාල ශාන්තියක් සලසාලන. පින්වත්නි අද ධර්මදේශනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුනේ කෝසල සූත්‍ර දේශනාව. කොසල් මහරජතුමා පිළිබඳව දේශනාකට වදාළ දේශනාවන් රාශියක් අපේ ත්‍රිපිටකය තුළ අන්තර්ගත වෙනවා. එයින් සූත්‍ර ධර්ම රාශියක් අඩංගු වෙනවා කෝසල සංයුත්තේ. කොසල් මාරයිතුමා මුල් කරගෙනම දේශනාකට වදාළ දේශනාව. ඒ වගේම අද මා මාතෘකා කරගන්නට යෙදුන මේ කෝසල සූත්‍ර දේශනාවත් කොසල් මාරයිතුමා නිමිති කරගෙන ලෝතර බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවකදී දේශනාකට වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායක මහත්මයෙක් කෝසල මහරජතුමා මෙතුමා එක පැත්තකින් බුදුරජාණන් වහන්සේට අසීමිත ගෞරවයක් භක්තියක් දැක්වුවා මොනතරම් භක්තිමත්ද කියලා සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ සමීපයට පැමිණලා දවසක් උන්වහන්සේගේ දෙපා පිරිමදිමින් දෙපා සිබිමින් සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ කොසල් රටවැසියෙක්. වහන්සේත් කොසල් රටවැසියෙක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම අවුරුදු 80ක් ඉක්මවලා දැන් වහන්සේත් අවුරුදු 80ක් ඉක්මවලා මම ශාත්‍රීය වංශයේ කෙනෙක් වහන්සේ ශාක්‍රීය වංශයේ කෙනෙක් කියලා මේ හැටියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහොම ගෞරවයෙන් උන්වහන්සේට নমස්කාර කළා දෙපා පිරිමදිනි. දවසක් පින්වත්නි කුසල් මහරජතුමා ලෝතර බුදු පියාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණලා උන්වහන්සේට වන්දනා කරලා එකත් පස්ව වාඩි වෙලා සතුටු සාමීචයේ යෙදී සිටියා. මේ අවස්ථාවේදී රයිතුමාට පණිවිඩකාරයෙක් ඇවිල්ලා එතුමාගේ කරට කඳුරලා රහසක් කියනවා. කුමක්ද මේ රහස? පින්වත්නි මේ රයිතුමාගේ අග්‍ර මහේසිකාව මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය හලුරිය කළා කියන ප්‍රවෘත්තිය. එන්වත්නි මේ ප්‍රවෘත්තිය රාජතුමාට දැනගන්නට ලැබුණ ගමම්ම රාජතුමාගේ ඉරියව් වෙනස් වුණා. මූණ අඳුර වෙලා ගියා, ඒ වගේම හිස පහකට හෙලා ගත්තා. ඒ වගේම ටික වෙලාවක් යනකොට රයිතුමාගේ දැසින් කඳුළු වැටෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොසල් මහරයිතුමාගෙන් අහනවා මහරයිතුමනි ඔබතුමාට ලැබිච්ච පණිවිඩය ඒ තරම් සතුටුදායක පණිවිඩයක් නොවේ. ඔබතුමාගේ ඉරියව් වෙනස් වීමෙන් මම ඒක තේරුම් ගත්තා. කුමක්ද මහරජතුමනි ඔබතුමාට ලැබිච්ච පණිවිඩය කියලා බුදුරජාණන් වහන්සේ විමසා හිටපු අවස්ථාවේදී රජතුමා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ලැබිලා තිබිච්ච සම්පත් අතරින් ඊටාම වටිනා සම්පත්තියක් තමයි මගේ අගමෙහසිය. මල්ලිකා දේවිය. ඇය බොහොම බුද්ධිමත් කාන්තාවක්. වහන්සේට මීට පෙර ආතුව මා සිහිපත් කරලා තියෙනවා වර එක. මම ඇගෙන් ප්‍රශ්න කළා ඔබ මේ ලෝකේ වැඩියෙන්ම සෙනෙහස දක්වන්නේ ප්‍රිය කරන්නේ කවුද කියලා. ඒ වෙලාවේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මා බලාපොරොත්තුනේ මහරජතුමනි ඔබතුමා තමයි මට මේ ලෝකයේ සිනහස දක්වන මම ආදරය කරන අය අතර පළවෙනි කෙනා ප්‍රිය කෙනා නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇයගේ පිළිතුරු උනේ ඒ අදහසට වෙනස් අදහසක් කුමක්ද මාරයතුමනි මම වැඩියෙන්ම ප්‍රිය කරන්නේ වෙන කාටවත් නෙමෙයි මටමයි. ඒක බුදුරජාණන් වහන්සේ තම මත කළා. අන් අයට ප්‍රියතාවයක් දැක්වීමට පෙර ආතුව කෙනෙක් තමාට ප්‍රිය වෙලා සිටින්නට ඕන. ඒ නිසා තමාට ප්‍රියභාවය දක්වන කෙනා තමන්ගේ මෙලව පරලෝ යහපත දැකීමට කැමති වෙන. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇය මට බොහෝ නිවැරදි මාර්ගය පැහැදිලි කළා. පින්වත්නි අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා භාර්යාවන් හත් දෙනෙක් පිළිබඳව. ඒ භාර්යාවන් අතර මාතු භාර්යා, භගිනි භාර්යා, සඛී භාර්යා, ඒ වගේම වදක භාර්යා, චෝරි භාර්යා ආදී වශයෙන් ඒ සඳහන් කරන භාර්යාවන් අතර මට මගේ ජීවිතේ බොහෝ යහපත දැකීමට උපකාර වෙච්ච අගමේ සියා. පින්වත්නි ඔබ දන්නවා කොසම මහරජතුමා දවසක් ඊටාම අද්භූත ජනක සිහින දාසයක් දැක්කා. මාසුපින ජාතක දේශනාව අපේ සදහවත් ජනතාව බොහෝම හොඳින් අහලා තියෙන දේශනාවක්. මේ සීන දැකපු රයිතුමා පසුදා උදෑසනම තමන්ගේ පුරෝහිතයින්ට පුරෝහිත බ්‍රාහ්මණයින්ට සඳහන් කරනවා බ්‍රාහ්මණෙනි ඊයේ රාත්‍රී කාලයේ මම මේ වගේ සීන 16ක් දැක්කා. එකින් එක සීනක් පැහැදිලි කළා. ඒ අවස්ථාවේදී මේ බ්‍රාහ්මණවරු පින්වත්නි රාජතුමාට අත්ඔසෝමින් කියා සිටියා මහරජතුමනි මේක මහා විශාල විනාශයක පෙර නිමිත්තක් ඔබතුමාටත් ඒ වගේම ඔබතුමාගේ මේ රාජ්‍යයටත් රටවැසියාටත් මහ විශාල හානියක් ගෙන දෙන දෙයක් ඒ නිසා මහරජතුමනි මේ ව්‍යසනයෙන් මිදෙන්නට තියෙන එකම දෙයයි. කුමක්ද? මහා යාගයක් පැවැත්විය යුතුයි. සබ්බ චතුස්ක කියන මේ යාගය පවත්වන්නට අවශ්‍යයි කියලා සඳහන් කළාට පස්සේ රයිතුමා පින්වත්නි බමුණන්ට සඳහන් කරනව නැවත වරක්. එහෙමනම් ඒ බඳු යාගයක් අපි කරමු. ඒ වගේම සියලු සංවිධාන කටයුතු ඔබතුමාලා කරන්න කියලා රාජතුමා යාගයේ කරන්නට අවශ්‍ය මූලික පහසුකම් සලසාලන්නට උත්සාහ කළා. මේ සබ්බ චතුස්ක කියලා කියන්නේ සියලු වර්ග වලින් ආහාර පාන කැවිලි පැවිලි සතුන් ඒ වගේම ගව මහේසාදීන් එළුවන් බැටළුවන් ආදී මේ වගේ කොටස් හතර බැගින් අරගෙන මේ යාගේ පවත්වන්න සූදානම්. ඉතින් මේ බමුණන් පින්වත්නි මේ අවශ්‍ය ද්‍රව්‍ය සතුන් එකතු කරනකොට මල්ලිකා දේවියට දැනගන්නට ලැබුණා මේ රජතුමා දැකපු මේ සිහින වලට පිළියම් කරන්නට තමයි මේ යාගේ පවත්වන්නේ. පින්වත්නි මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේ පිළිබඳව මතක් කරන්නේ අන්නේ අවස්ථාවේදී. රජතුමාගෙන් අහනවා ස්වාමීනි මහරජතුමනි ඔබතුමා අපේ ලෝතර බුදු පියාණන් වහන්සේට මේ පිළිබඳව දැන්ුවේ නැද්ද? ඒ අවස්ථාවේදී තමයි පින්වත්නි කොසල් මහරජතුමාටත් මතක් වෙන්නේ. ඔව් ඒක ඇත්ත. උන්වහන්සේගෙන් අපි මේක විමර්ශමු කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමර්ශීම සිද්ධ කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී මේ මහරජතුමාට සදාහන් කරන්නේ මහරජතුමනි ඔබ දැකපු සිහින එකින් එක මට කියන්න බලන්න. ඉතින් රජතුමා තමන් දැකපු සිහින එකින් එක සඳහන් කළා. කුසබා රුක්කා ගාවියෝ ගාවාච අස්සෝ කංසෝ සිගාලීචාදි වශයෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම වෘෂභයෙන් හතර දෙනෙක් මහා වෘෂභයෙන් හතර දෙනෙක් මගේ රජ මිදුරට ඇවිල්ලා ඔවුන් යුද්ධ කරන්න සූදානම් වුණා. ඒ වගේම කුර වලින් පොළොව සාරමින් ඒ වගේම වලිගේ උස්සාගෙන මෙහෙම යුද්ධ කරන්න සූදානම් වෙලා මේ හතර දෙනාම ටික වෙලාවකින් පැත්තකට ගියා. මේකයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේමා දැකපු පළවෙනි සීනි. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දැක්කා ඊටාම කුඩා ප්‍රමාණයේ ගස්වල මල්පල දරලා ඒ මල් හටගෙන ඵල දරන මේක දෙවනි සීනේ ඔය විදිහට පින්වත්නි මේ සීන එකින් එක රාජතුමාට රාජතුමා දැකපු ආකාරයටම පැහැදිලි කරා ඒ අවස්ථාවේදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ සදාන් කරනවා මහරජතුමනි මේවායේ ප්‍රතිඵල එකක්වත් ඔබතුමාට ඇති වෙන දේවල් නෙමෙයි ඔබතුමාගේ රාජ්‍යයට ඒ වගේම රටවැසියන්ට බලපෑම් ඇති කරන දේවලුත් නෙමෙයි. අනාගතයේ ඇතිවෙන යම් යම් කාරණා යම් යම් සංසිද්ධීන් කීපයක් තමයි මේ දේශනාවන්ගෙන් පැහැදිලි වෙන්නේ. අනාගතයේ ඇතිවෙන යම් යම් පිරිස් පාලකින් ඒ වගේම රටවැසියන් ඒ වගේම ක්ෂත්‍රියන් ගෘහපතියන් බමුණු පඬිවරු සමණ පඬිවරු මෙන්න මේ අය අධාර්මික වීම හේතු කොටගෙන අනාගතයේ ඇති වෙන යම් යම් කාරණා වර්ෂාව කලට වහින්නේ නැහැ. ඒ වගේම හතර වටින් කලු කරගෙන ඇවිල්ලා වර්ෂාව නතර වෙනවා. ඒ වගේ තමයි ඔබතුමා දැකපු අර ගොනුන් සතර දෙනාගේ යුද්ධය. ඒ වගේම මහරජතුමනි ඔබතුමා දැක්කා කුඩා ප්‍රමාණේ පියනකටත් වඩා අඩු ප්‍රමාණේ ගස්වල ඒවා වැඩිලා මල් හටගෙන පළදරන ඒක මහරජතුමනි අනාගතේ පහළවන ඇත්තන් තුළ තියුණු රාගයෙන් යුක්තයි. ඕනෝන් කුඩා කල පටන්ම තියුණු රාගයෙන් යුක්ත නිසා කුඩා කලම කාවහ විවාහ වෙලා ඒ වගේම නිසි කාලයෙන් තොරව දරුමල දරුමල්ලන් ඇති දැඩි කරනවා. දරු දරුඵල ලබනවා. ඔවුන් සමහර වෙලාවට ඒ විවාහයන් ඉතා ඉක්මනින්ම ඒ වයින් ඉවත් වෙලා ඔවුන් මහත් පීඩාවන්ටපත් වෙනවා. ඉන්නවත්නි මේ දේශනාව මහා සුපින ජාතකය මේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ දේශනා කිරීම තුළින් අර රජතුමාගේ මහා යාගය නැවතුණා. විශාල ප්‍රමාණයක් සතුන්ට අබේදානෙ ලැබුණා. එතකොට මේ මේ වගේ මඟ පෙන්වීමක් එදා පින්වත්නි මල්ලිකා දේවිය සිද්ධ කළා. ඒ වගේම තමයි මල්ලිකා දේවිය නිසාම මේ රජතුමා අසදිස මහා දාණය ලෝතර බුදු පියාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයේ මහරහතන් වහන්සේලාට පූජා කළා. ඉතින් ඔය හැටියට රාජ්කුමාරට මහා විශාල උපකාරීව ක්‍රියා කරපු මේ මල්ලිකා බිසව හලුරිය කිරීම දරා ගන්නට බැරි වේදනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ රාජ්කුමාරගේ ශෝකය දුක තුනී කිරීම සඳහා දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. පින්වත්නි මේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි මහරජ අලබ්බනීයානි ඨානානි සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි මහරජතුමනි මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණෙක් හෝ වේවා දෙවියෙක් හෝ වේවා ඒ වාගේම බ්‍රහ්මෙක් හෝ වේවා මාරෙක් හෝ වේවා ඒ සෑම දෙනා විසින්ම යම්කිසි ප්‍රාර්ථනාවන් ඇති කරගත්තට ඒ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සමෘද්ධ වෙන්නේ නැහැ. අපි මේ ලෝකේ පින්වත්නි ඔතෙකුත් ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. අපේ ජීවිත පිළිබඳව වෙන්න පුළුවන්. ඒ වගේම අපේ දරුවන් පිළිබඳව වෙන්න පුළුවන්. ඒ වගේම අනාගතයේ අපේ ආර්ථික සම්පත් උදා කර ගැනීම පිළිබඳව වෙන්නට පුළුවන්. නමුත් මේ මොන ආකාරයේ ප්‍රාර්ථනාවන් අපි ඇති කරගත්තත් ඊටත් වඩා ලොකු ප්‍රාර්ථනාවන් කීපයක් තමයි මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. ඒ ප්‍රාර්ථනාවන් පහක් දක්වනවා. මොනවද ඒ ප්‍රාර්ථනාවන් පහ? ජරා ධම්මං මා ජීරතිති අලබ්බණියං තාන. ජරා ධර්මතාවයේ කියන කාරණාව. ඒ වගේම ව්‍යාධි ධර්මතාවය හෙවත් ලෙඩවීම මරණ ධර්මතාවයේ හෙවත් මරණයටපත් වීම මෙන්න මේවා අපිට ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බොහෝ වෙලාවට හැමදෙනා දෙවියන් බ්‍රහ්මයන් එවාගේම ශ්‍රමණ බ්‍රාහමණයන් මේ සෑම තුළ තියෙන ප්‍රාර්ථනාවක් තමයි වයස්ගත භාවය කියන එක ඊට ඉක්මනින් අපිට නොපැමිණේවා. ඒ වගේම ලෙඩ රෝග කියන ඒවා අපිට ඇති නොවේවා. මරණය කියන කාරණාව අපිට ඇති නොවේවා. අපි ප්‍රාර්ථනා කරනවා. සබ්බේ සත්තා ජීවිතුකාමා අමරිතුකාම. සියලුවම සත්වයන් පින්වත්නි ජීවත් වෙන්න කැමති. මරණයටපත් වෙන්නට එහෙම නැත්නම් මැරෙන්නට අකමැති. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මරණය අපිට නොපැමිණේවා. වයස්ගත භාවයේ කියන කාරණාව අපිට ඇති නොවේවා. ඒ වගේම ලෙඩවීම ඇති නොවේවා. ඒකම අපි ප්‍රාර්ථනා කරනවා තවත් ප්‍රාර්ථනාවක් අපේ මේ ජීවිතයේ තියෙන ශක්ති සම්පන්න භාවය. ඒ ශක්තිය නොපිරිහි නොපිරිහි පවතිවා. හය ධම්මං මා කීයතිති අලබ්බණියං තාන. සේවන ධර්මතාවයන් තියෙනවා නම් ඒවා ශේවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නස්සන ධම්මං මා නස්සතිති අලබ්බණියං තාන. නැසෙන දේවල් පින්වත්නි මේ ලෝකේ අපි තේරුම් ගන්නට ඕනේ නොනැසෙන දෙයක් නැහැ. අපි කොයිතරම් හිතාගෙන හිටියත් මේ ලෝකයේ පවතින සෑම දෙයක්ම ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම යමක් හටගත්තද ඒ පවතින දෙය සියල්ලම විරුද්ධ වෙනවා විනාශ ස්වභාවයටපත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළින් අපිට පැහැදිලි කරනවා පින්වත්නි මේ ජරා ව්‍යාධි මරණ ආදී අපිට ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට නොවන ප්‍රාර්ථනාවක් නොලබන ප්‍රාර්ථනාවක් ඒකයි උන්වහන්සේ දේශනා කොට වදා. ඒ නිසා මේ ජරා ව්‍යාධි මරණ ආදී මේ මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ චතුරාර්ය සත්‍යයේදී දුක හැටියට. මේවා පින්වත්නි අපේ මේ බෞද්ධ සමාජයට පමණක් සාධාරණ ඒවා නෙවෙයි. බෞද්ධයාටත් ඒ වගේම අන්‍ය ආගමිකයන් හැටියට ඉස්ලාම් ඒ වගේම කිතුණු Hindu ඒ වගේම වර්ග ભેදයකින් තොරව කුල ભેදයකින් තොරව ඒ සෑම දිනාම පින්වත්නි මූණ පෑමට සිද්ධ වෙන දේවල්. බෞද්ධයන්ට පමණක් කුරුම දෙයක් නෙමෙයි. ඒ නිසා අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදන බදාළ මේ ධර්මතාවයන් පින්වත්නි එක කොට්ටාශයකට එක මනුෂ්‍ය ප්‍රජාවකට පමණක් නෙමෙයි සියලුම සත්වයින් සඳහා සාධාරණ ධර්මතා හැටියට තමයි උන්වහන්සේ දේශනා කළේ. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සූත්‍ර දේශනාවක් දේවදූත සූත්‍රය කියලා. දේවදූත කියන වචනෙන් අදහස් වෙන්නේ දෙවියන් විසින් අපට එවන ලද දූතෙයි. මේ ලෝකේ යහපත් කටයුතු කරන්නට ඒ වගේම කුසල් දහම් සිද්ධ කරන්නට ඒ වගේම ජීවිතයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇතුව කටයුතු කරන්න දෙවියන් විසින් ඒවා තිබෙන දේවදූතයෝ දේවදූත සූත්‍රයේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් සත්වෙන් කාය දුච්චරිතේන සමන්නාගතා හෝති වචී දුච්චරිතේන සමන්නාගතා හෝති මනෝ දුච්චරිතේන සමන්නාගතා හොති. ඒ කියන්නේ කාය දුච්චරිතෙන් කායෙන් සිද්ධ කරන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර කියන මේ දුච්චරිතවල නිරත වෙනවා නම් වචනයෙන් සිදුවෙන අකුසල කර්මවල නිරත වෙනවා නම් වචී දුස්චරිත කියලා සඳහන් කරපු මුසාවාද කිසුනා වාච අර්සා වාච සම්පප්පලාප මේවායින් යුක්ත වෙනවා නම් ඒ වගේම තමයි මනෝදුච්චරිත මනෝදුච්චරිත කියලා සඳහන් කරන්නේ අපේ සිතේ හටගනු ලබන අකුසල ධර්ම අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි විෂම ලෝභය තුලින් ව්‍යාපාදය තුලින් ඒ වාගේ මිත්‍යා දෘෂ්ටිය තුලින් අපි හටගනු ලබන අපි උපදවා ගනු ලබන අකුසල ධර්මයන් නිසා පින්වත්නි මේ සත්වෙන් නිරේගාමි වෙනවා. ඒ නිරේගාමි වෙන සත්වෙන් නිරය පාලකයන් විසින් එහෙම නැත්නම් යමපල්ලන් විසින් හැදගෙන යනවා යම රජතුමාලකට. එතුමා ළඟට ගෙනහිල්ලා එතුමාට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා මේ නඩු ඇසීමක් සිද්ධ කරනවා මේවා ඒ හැටියටම සිද්ධ කළාද මේවායේ සිද්ධ කළ හේතු මොනවද ආදී වශයෙන් මේ වගේ ඇසීමක් කරනවා කියලා මේ දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා ඒ අනුව පින්වත්නි මේ අමරයිතුමා ප්‍රශ්න කරනවා මේ තැනත්තාන්ගෙන් අපායේ ඉපදිච්ච මේ නිර්සත්‍යයන්ගෙන් අහනවා එම්බා නිර්සත්‍ය නුඹ මිනිසුන් අතර පළවෙනි දේවදූතයා දැක්කාද මිනිසුන් අතර දෙවන දේවදූතයා දැක්කාද ඒ වගේම මිනිසුන් අතර ඉපදිච්ච නුඹ තුන්වන දේවදූතයා දැක්කද ආදි වශයෙන් දේවදූතයන් පස් දෙනෙක් පිළිබඳව ප්‍රශ්න කරනවා එතකොට මේ සත්‍යයගේ පිළිතුර තමයි පින්වත්නි ස්වාමීනි මම එහෙම දේවදූතෙක් දැක්කේ නෑ. ඇයි ඔබ දැක්කේ නැද්ද? මිනිසුන් අතර ඉපදිලා ඉන්නකොට මල මුත්‍ර ගොඩේ උඩු බැලිය අතට වැතිරිලා ඒ වගේම අතපය විසි කරමින් කට අයාගෙන අඬන බිලිඳෙක් ඔබ දැක්කේ නැද්ද? ස්වාමීනි එහෙම ආයෙනම් මම ඕන තරම් දැකලා තියෙනවා. එහෙමනම් ඉම්බා නිර්සත්‍ය නුඹ කල්පනා කළේ නෑ මාත් මේ ස්වභාවයේ හිටපු කෙනෙක්. මමත් මේ ජාති දුකට පත් වෙච්ච කෙනෙක්. එහෙම හිතන් නැතුව නුඹ මොකද්ද සිද්ධ කළේ? නුඹ සිද්ධ කළේ කයින් වචනෙන් මනසින් දුස්චරිත සිද්ධ කළා පව් සිදු කරගත්තා. මේ සිදු කරගත්ත පව්වලට වගකිය යුත්තා කවුද? වෙන කෙනෙක් නෙමෙයි. නුඹේ මව්පියන්වත් නුඹේ දෙමව්පියන් නුඹේ සහෝදර පිරිසවත් ඥාතින්වත් නෙමෙයි නුඹමයි. ඔය විදිහට පින්වත්නි ඔය කාරණා කීපේ පිළිබඳව ජාතිය පිළිබඳව ජරාව ව්‍යාධිය මරණය කියන මේ කාරණා පිළිබඳව මේ යම රජතුමා ප්‍රශ්න කරනවා. ඒතකොට මේ අවස්ථාවේදී සඳහන් කරන්නේ මම මුලින් කියනවා මම දැක්කේ නැහැ කියලා. නමුත් විස්තර කරන අවස්ථාවේදී සඳහන් කරන මම මේ වගේ අය දැක්කා. පින්වත්නි අපත් තේරුම් ගන්නට ඕනේ. අපේ මේ මනුස්ස සමාජයේ අපි ජීවත් වෙනකොට අපිට දකින්නට ලැබෙන කොතෙකුත් ඉපදීම දුක වශයෙන් වින්දනය කරන ඇත්තන් ජරා දුක වින්දනය කරන ඇත්තන් වයස්ගත වෙච්ච ඇත්තන් ඒ වගේම ව්‍යාධි දුක රෝහල්ගත වෙලා අනේක අප්‍රමාණ කායික මානසික දුක්ඛයන් විඳින ඇත්තන් අපි දැකලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිත් ඒ වගේ අවස්ථාවන් වලට කොතේකුත් මොන පාරතියි. ඒ වගේම මරණ ස්වභාවයන් පිළිබඳව අපි දැකලා තියෙනවා. මරණයටපත් වෙච්ච ඇත්තන්ගේ ශාරීරිය දිහා දැකලා බලලා අපි කල්පනා කළේ නැහැ මමත් මේ ස්වභාවයටපත් වෙන අය. ඒ නිසා මම තවදුරටත් මගේ ජීවිතය වරදින් යුක්තව නෙමෙයි නිවැරදිව ගත කරන්නට ඕන. අකුසලයෙන් යුක්තව නෙමෙයි කුසලෙහි පිහිටා තමාගේ ජීවිතේ ගත කරන්නට ඕන කියලා පින්වත්නි යහපත් චර්යාවන් ඒ වගේම සදාචාර සම්පන්න ජීවිත බවට ජීවිතපත් කර ගැනීම තමයි උන්වහන්සේ අපිට දේශනා කළේ. පින්වත්නි මේ කාරණා නිසාම ඔබ දන්නවා අපේ සිදුවත් බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතයේ පිළිබඳව කලකිරුනේ මේ කාරණා දැකලා සතර පෙර නිමිත්ත කිව්වේ වෙන කාරණාවක් නෙමෙයි. ජරා ව්‍යාධි මරණ ලෙඩෙක් ඒ වගේම මහල්ලෙක් මලමිනියක් මේවත් දැකලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ මේ සියලු ආකාරයේම දුක්ඛම් කටළු අපිට නැති කර ගැනීමේ මාවත මාර්ගය තියෙනවා. ඒ මාර්ගය අපි වටහා ගන්නට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කියලා අපිට පැහැදිලි කළේ මේ නිසා. දුක දැකිය යුතුයි දුක හට ගැනීමට හේතුව දැකිය යුතුයි දුක නැති කිරීමේ මඟ හඳුනාගත යුතුයි ඒ මගෙහි ගමන් කළ යුතුයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ සූත්‍ර දේශනාව තුලින් අපිට අවසානයේ පැහැදිලි කරන කාරණාව තමයි පින්වත්නි මේ ලෝකේ ඉන්නවා පුද්ගලයන් කොටස් දෙකක්. ඒ කොටස් දෙකේ විශේෂයෙන්ම පින්වත්නි පළවෙනි කණ්ඩායම පිළිබඳව සඳහන් කරනවා අසුතවා පුතුජ්ජං. අසුතවත් ඒ කියන්නේ නිතර බණ නොඅසන පුතඥ කණ්ඩායම. ඒ අය මේ සඳහන් කරපු ජරා ව්‍යාධි මරණ ඒ වාගේම ෂය ධර්ම, නස්සන ධර්ම මේවා හැම වේ කුමක්ද සිද්ධ කරන්නේ? පින්වත්නි, ශෝකයටපත් වෙනවා. ඒ වගේම වෙහෙසටපත් වෙනවා, මහන්ස් වෙනවා. ඒ පිළිබඳව කම්පා වෙනවා. ඉතින් ජරා ව්‍යාධි මරණ ආදිය අපිට ඇති වෙන්නට ඇති වෙන්නට මේන් කම්පා වීම නෙමෙයි, ශෝක වීම නෙමෙයි කරන්නට ඕනේ. මේ යථා තත්ත්වය දැකීම. ඒ වගේම සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ කරුණ හැමුවේ පින්වත්නි ශෝකයටපත් වෙන්නේ නැහැ මා සෝචනා අදිවාසෙය ඉවසනවා මේවා අපි හැමදෙනාටම උරුම වෙන සාධාරණ දුක් ඒ නිසා මේන් අපි අතමිදීම සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේම අනුගම අවබෝධ කරගත යුතුයි එවාගේ වටහා ගත යුතුයි කියන කල්පනාවේ පිහිටා කටයුතු කිරීම තුළින් ඒ හැමදෙනාටම මෙලව යහපත සාන්තියත් පරලෝක සැනසීමත් කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට දෙවිනුවර පදිංචිව සිට නැසීගේ ඩී.ටී. ජයරත්න පියාණන්ට කේඩී ඇල්ජිනා මෑණියන්ට සහ කළුත කටුකුරුන්ද පදිංචිව සිට නැසී ගිය කේපී නෝමස් හිලරියන් පෝල්ද සිල්වා ස්වාමි පුරුෂයාට සිළුම ඥාතින්ට පුණ්‍යානුමෝදනා පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කලුතර කටුකුරුන්ද පැට්‍රික් ෆීරිස්පාර අංක 41 කින් 25 පදිංචි ඩී.ටී. ජයන්ති මහත්මිය විසිනි මීට දෙවසරකට පෙර පරලෝසපත් එම්.එච්. ජයවර්ධන ආදරණීය ස්වාමි පුරුෂයාට ආදරණීය පියාට භවයේ කිසි කලක මෙවන් අකල් හදිස්සි අනුතරක් හෝ අකල් මරණයක් සිදු නොවේවා. ඊටයිත්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් පරලෝසපත් එම්.ඒ.එල්. පොඩිහාමිනේ ඒ.ඩබ්ලිව් කුලතුංග එම්.එච්. පියදාස ඇල්පිනෝනා ආදරණීය මව්පිය දෙපළ ඇතුළු මියගිය ඥාතින්ට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් ධම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා හෝමාගම දීපන්ගොඩ රණවිරු ලලිත් පුෂ්පකුමාර් මාවත අංක 5න් 3 පදිංචි ඒ W කුසුම් නාල්නී මහත්මිය සහ දරුවන් තිදෙනා විසිනි 2003 ජනවාරි 28 වන දිනට එදෙන 59 වෙනි උපන්දිනයේ නිමිත්තෙන් ඇයට නිදුක් නිරෝගී සෙත ශාන්තිය සහ මියගිය සිළුම ඥාතීන් මිත්‍රාදීන්ට පින් පමුණවීමත් සුජිවත් සිංහ දූදරු මුණුබුරු මිනිබිරියන්ට සිළුම දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා අංක 149 කළු හින්දිවල කලවත්තේ ගෙදර පදිංචි එස් පී ආර් සෝමතිලක මහත්මිය විසින්. මිස්පසර 17කට පෙර පරිලොස්සපත් දිල්දා ප්‍රනාන්දු මෑණියන්ටත් එර්වින් ප්‍රනාන්දු සහ නෝමන් ප්‍රනාන්දු පියාණන් දෙදෙනාටත් කෘතවේදීව පින් අනුමෝදන් කිරීමත් පරිලොස්සපත් සිරුම නෑද හිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීමත් දේශකයන් වහන්සේටත් සුජීවත සින්න ඉන්ද්‍රාණි ප්‍රනාන්දු මෑණියන්ට පෞලි සිළු දිනාට සිළු ඥාති හිත මිත්‍රාදීන්ට ලක්වාසී ලෝවැසි සිළු දිනාට නිරුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කොළඹ තුනෙහි පදිංචි පේමින්ද හා දිල්රුක්ෂී ප්‍රනාන්දු දෙපළ විසින් ඇමරිකාවේ පදිංචි වෛද්‍ය ධනුක පීරිස් පුතාට ඕස්ට්‍රේලියාවේ පදිංචි කන්ත්‍රි පීරිස් දුව ඕස්ට්‍රේලියාවේ පදිංචි දුලානි කරුණාසේන දුව සහ වෛද්‍ය නිහාල් පීරිස් සහ එම භාර්යාවගෙන් නැසී ගිය සිළුම දෙමෝපියන් සහ ඥාතීන්ට ලෝකවාසී සිළු දෙනාට සහ ගෞරවනීය දේශකයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමත් සිළු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කඩුවෙල ඉසුරු ෆැමිලි මෙට් කියාහි අධිපති වෛද්‍ය නිහාල් පීරිස් මහතා සහ නිසංසලා පීරිස් භාර්යාව විසිනි මේකේ දෙමව්පියන් වන ආර්.ජී. චාලි සප්පුහාමි, සුමනාවති අබේසිංහ, මේගේ සහෝදරයන් වන ආර්.ජී. සෝමාවති, සුමිත්‍රාවති, බන්දු පෙරුම යන අයට පින් පැමිණීම සහ සජීවත් සින්න අද දින උපන්දිනයේ සමන ප්‍රේමෝති යන අය සහ කරුණාවති සීතා ගමගේ සහ දූදරු මුණුබුරු මිනිබිරියන්ට ආශිර්වාද කරමින් සහ පුණ්‍යානුමෝදනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා තෙලිච්චවිල නාපේ මහා මැදගොඩ පදිංචි ආර්.ජී. ප්‍රේමෝති මහත්මිය විසින් 2009 අගෝස්තු 7 වන දින පරලොස්සැපක් ජනවාරි 24 වන දිනට ජන්මදිනය යෙදෙන ආදරණීය පියාණන් ජිනසේන වේරහැර දයාබර පියාණන්ට අමාමහා නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් 2022 දෙසැම්බර් 31 වන දින අප අතරින් විය වූ දයාබර මෑණියන් වන වයලට් කරුණානායක වේරහැර දයාබර මෑණියන්ට අමාමහා නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අප නිවසේ ආදරෙන් වාසය කළ සුනක සුරතලා වන චූටි මෙනිකේට මනුෂ්‍ය ආත්ම භාවයක ඉක්මන් භවයක නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් අප මවගේ පියාගේ දෙපාර්ශ්වයේ සහ නමින් මිය පරලෝකයේ සිළුම ඥාති වර්ගයාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේට සහ අප පවුලේ සිළු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් උදෙසා ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ කොස්සත්ත නාවල ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ප්‍රියා වේරහැර පුතුණුවන් ඇතුළු පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස විසින් අභව ප්‍රාප්ත පල්ලි ආරක්ෂකගේ පර්ල් පෙරේරා මාතාව ඩික්මන් භවයකදී නිවසුව පතා මෙම ධර්මදේශනාමය පුණ්‍ය කර්මය සිදු කිරීමත් උදෙසා දායකත්වය ගැන කටයුතු කරනවා පන්නිපිටියේ මහල් වරාව අංක 51 පදිංචි සඳමාලි රන්ගෙදර රංජනී සුනිල් පෙරේරා යන දූ දරුවන් විසින් අකරගල්ල ඒරියාව කොටසේ අංක 229 නිවසේ විසූ මීට වසර කීපෙට පෙර මියගිය WM හේරත්කාමි පියාටද UB සෝමාවති මවට QY M බණ්ඩාරනායක සොහිරාටද පින් පිණිසත් WM කුසුමාවති විශ්වමණිකේ මුතුමණිකේ හා රන්මණිකේ හා හේමා කුමාරි උපතිස්ස යන සහෝදර සහෝදරයන්ට නිදුක් නිරෝගී සුව පැතිමත්. ඒ ඒ ධනශිකා නයෝමි ජයනි උපේක්ෂා යන දරු දෙදෙනාටත් බෑනවරු දෙපළට ආර් පන්සිලු මුනි ප්‍රිය සකුණි අනුත්තරා යන මුණුබුරු මිනිබිරයන්ට සහ මුණුබුරාට නිදුක් නිරෝගී සුව පැතිමත්. ජනවාරි 28 වන දින උපන්දිනය සමරන WM නන්දා වණිනායක මහත්මියට ආශිර්වාද කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා ආණ්ඩි අම්බලම සරණතිස්ස ගම පදිංචි WM නන්දා වණිනායක මහත්මිය සහ AA අබේරත්න ස්වාමි පුරුෂයා විසින් විපුල් චන්ද්‍රශ්‍රී මහතාගේ ජන්මදිනය 2023 ජනවාරි 28 වනද දිනට එදී තිබීමත් ඔහුට පුණ්‍යානුමෝදනා කිරීමත් අභව ප්‍රාප්ත විපුල් චන්ද්‍රශ්‍රී මහතාගේ ජන්මදිනය 2023 ජනවාරි 28 වනද දිනට එදී තිබීමත් ඔහුට පුණ්‍යානුමෝදනා කිරීමත් රෝගාතුර සිටින ජේ.පී. සුනිල් මල්ලීට ආශිර්වාද කිරීමත් මියගිය දෙමෝපිය ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරමින් දත් දිශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ පන්නල යටිගල් ඔළුව කොට්ටවත්ත පදිංචි ආයුර්වේද වෛද්‍යාචාර්යනි චන්ද්‍රා ජයවර්ධන මහත්මිය විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරමින් ඒ වගේම තමන්ගේ උතුම් ප්‍රාර්ථනාවන් පෙරදරිගෙන කරගෙන ක්‍රියා කරන්නට යෙදුන පින්වත් සෑම දිනාටමත් ඒ වගේම මේ පින්වත් සෑම දිනාගේම නමින් මියගිය දෙමව්පියන් ගුරුවරයන් ඥාතීත මිත්‍ර ආදීන් ඇතුළු සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා විශේෂයෙන් මේ මිය පරලෝකීය ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් දුකින් මිදේවා සපතටපත් වේවා උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව වාසය කරන ඒ වගේම අද දවසේ ඒ උතුම් ප්‍රාර්ථනාවන් හැටියට ජන්මදිනයන් සමරන හැම දිනාටම සිත සාන්තිය සනසිල්ල ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමටත් මේ පින්කම් සිදු කරනු ලබන්නේ එනිසා සුජීවත්ව වාසය කරන හැම දිනාටම ලක්වැසි ලෝවැසි මේ ධර්මයේ ශ්‍රවණය කළ හැම දිනාටම මෙලොව වශයෙන් දුක් නිරෝගී සම්පත්තිය දීර්ඝාය සම්පත්තිය චිරජීවනයේ සලසේවා ආයුර ආරෝග්‍ය ආදී සබ සම්පත් වඩා වඩා වර්ධනය වේවා මෙලොව සැනසීම වේවා පරලොව සැනසීම වේවා කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය සාත්සාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර දෙවියන්ට පින් අනුමෝදන් කරවමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාක්ෂාත් වේවා සාදු සාදු සාදු සුපින්වතුනි අදතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කරපැල ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සීතා කපුර ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති ශාස්ත්‍රපති පඬිත පූජනීය කණම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේම දෙන සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු